අයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් බලමු මේ ලටුකි කෝපම සූත්‍රයේ උපටාගත්තු කොටසක් ගැන. මේක බුදුදහමේ අපිට ලැබිලා තියෙන හරිම වැදගත් දේශනාවක්. ඔව් ඇත්තටම. ඉකින් අපේ අරමුණ තමයි මේ සූත්‍ර හරය. ඒ කියන්නේ විශේෂයෙන්ම අර බැඳීම් ගැන අත්හැරීම ගැන, විමුක්ති මාර්ගය ගැන ඒව බුදුහාමුදුර මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා මේ මූලාශ්‍රය අසුරෙන් පොඩ්ඩක් තේරුම් ගන්න එක. අපි මේක ටිකෙන් ටික දිගාරිමු නේද? හොඳයි. කතාව පටන් ගන්නෙ කොහොමද? අර ආයුෂ්මත් උදායි තෙරුන් වහන්සේ. උන්වහන්සේ භාවනා කරලා නැඩිටිලා බුදුහාමුදුරුව හම්බ වෙන්නනවා. ඔව්. ඇවිල්ලා උන්වහන්සේ කියනවා උන්වහන්සේට හිතට ආපු දෙයක් ලොකු වැටීමක් අවිලා දෙනවා. මොකක්ද ඒ වැටීම? ඒ තමයි මේ බුදුරජාණන් වහන්සේ කොහොමද මේ දුක් නැති කරන්නේ? සැප සලසන්නේ ඒ වගේම අකුසල් දුරු කරලා කුසල් වඩවන්නේ කියන එක. ඒක උන්වහන්සේට තේරෙලා තියෙනවා. ඒකට හේතුවක් තියෙනවද? ඒ කියන්නේ අත්දැකීමකින් වගේ. ඔව් උන්වහන්සේගේම අතීත අත්දැකීම් තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ආ උන්වහන්සේ මතක් කරනව නේද? අර ඉස්සර කාලේ දවල් රෑ දෙකේම දානේ වැළඳුවා කියලා. ඔව්. හරියටම හරි දවල් රෑ දෙකීම ආහාර ආය ගැන තියෙනවා. එතකොට බුදුහාමුදුර අර විකාල භෝජනීය කියන්නේ දවල් 12න් පස්සේයි රෑටයි කෑම ගන්න එක අත්හලින්න කියලා දේශනා කළාම මුලදී ලොකු දුකක් ඇති වෙලා තියෙනවා නේද? අමනාපයක් වගේ. අනිවාර්යයෙන්ම ලොකු දුකක් දුම්නසක් ඇති වෙලා මොකද උන්වහන්සේම කියනවා අර දායක යෝගේන හොඳම කෑම වර්ග ප්‍රනීත දේවල් ලැබෙන්නේ හුඟක් වෙලාවට අර විකාලෙදි කියලා. ඒ කියන්නේ දවල් 12න් පස්සේ හරි රැට හරි. ඔව්. ඉතින් ඒක අත්හරින්න කිව්වම දුක හිතිලා හැබැයි හැබැයි අත්හරියා. අත්හරියා. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබ්බ ආදරය, ගෞරවය අර ලැජ්ජාව, බය කියන දේවල්, ඒ කියන්නේ විනයට තියෙන ගරුතේ නිසා මේ නීතිය පිළිපැද්දා කියලායි උදායිතරුන් කියන්නේ. පස්සේ රෑ කෑම සම්පූර්ණයෙන්ම අත්හරින්න කිව්වත් මේවකෙම අමාරු වෙන්නේ නැති නේද? ඒකත් ඒ වගේමයි. ඒකත් හරි අමාරුවෙන් තමයි කරලා තියෙන්නේ. ඒ තුන්හන්සේට මේකේ වටිනාකම ඇත්තටම තේරෙන්නේ පස්සේ කාලයක නේද? අර රාත්‍රියේ පිණ්ඩපාතේ යද්දි වෙච්ච දේවල් එක්ක. ඔව් ඔව්. අන්න ඒක තමයි වැදගත්ම. අර රැයට පිණ්ඩපාතේ යද්දි වෙච්ච අකරතැබ්බ ඒව මතක් වෙද්දි තමයි තේරිලා තියෙන්නේ බුදුහාමුදුර කොච්චර දෙයක්ද මේ කරලා තියෙන්නේ කියලා. මොනවද ඒ වගේ වෙච්ච දේවල්? උන්නාන්සේ කියනවා සමහර වෙලාවට අඳුරේ යද්දි ඉඳුල් වලවල් වල වැටෙනවා. හ්ම්. කටුපඳුර වල පැටලෙනවා. තව සමහර දවස්වලට අර සුරු එහෙම වුණ ගහන අවස්ථාවක් තියෙනවා. භයානකයි නේද? ඕ ඊටට වඩා විශේෂ සිද්ධියක් උන්වන්සේ මතක් කරනවා. එක දවසක් රෑ පිණ්ඩපාතේ වඩිද්දි අකුණක් ගහනවා. අකුණක්. ඔව් අකුණක් ගහන එළියෙන් පේනවා කාන්තාවක් ඉන්දුල් පාචනයක් හොදනවා. ඉතින් අර එළියට එකපාරටම තෙරුන්ම දැකපු ගමන් අර කාන්තාව බය වෙන්නේ නැති. හොඳටම බය වෙලා භූතයෙක් පිසාචයෙක් කියලා කෑ ගහනවා. අපුයි. ඉතින් තෙරුන් වාසේ කියනවා නෑ නෑ මම භික්ෂුවක් පිණ්ඩපාතේ ආවේ කියලා. එතකොට අර කාන්තාව හ්ම් හොඳටම බණිනවා. බණිනවා. මොනවද කියන්නේ? කෙනවා අනේ පින්වත් තැන මේ මහ රෑ කළුවරේ පිණ්ඩපාතේ යනවට වැඩිය හොඳයි තීනු දෙලිපිහියකින් තමුන්ගේ බඩ කපා ගන්න එක කියලා. එච්චර තදින්. ඔව් ඒ තරම් තදින් බැනවැදිලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ අත්දැකීම් මතක් වෙද්දි තමයි උදායි තෙරුන්ට පස්සේ කාලෙක තේරෙන්නේ ආහා බුදුහාමුදුරෝ මේ විකාල භෝජනය විශේෂයෙන්ම රාත්‍රී භෝජනය වළක්වපු එකෙන් ඇත්තටම කොච්චර දුකක්ද නැති කරලා තියෙන්නේ කොච්චර සැපයක්ද සනසලා තියෙන්නේ කියලා. ඒක ඇත්ත. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කතා අහගෙන ඉඳලා මොකද්ද කියන්නේ? බුදුහාමුදුරෝ උදායි තෙරුන්ගේ මේ අවබෝධය අනුමත කරනවා. සාදු සාදු උදායි කියලා. ඒත් එක්කම උන්වහන්සේ හරිම වැදගත් කාරණයක් පෙන්වා දෙනවා. ඒ මොකද්ද? උන්වහන්සේ දේශනා කරනවා උදායි මේ ලෝකේ සමහර අය ඉන්නවා මම එයාලට කියනවා බොහොම පොඩි දෙයක් අත්හරින්න කියලා. ඒත් යාලා ඒක අත්හරින්නේ නැහැ. ඒක අත්හරින්නේ නැති එක විතරක් නෙවෙයි මං ගැනත් අනිත් හික්මන භික්ෂූන් ගැනත් අමනාපයක් නොසතුටක් ඇති කරගන්නවා. පොඩි දෙයක් අත්හරින්න කිව්වත් ඔව් හරිම සුළු දෙයක්. ඒත් ඒක යාලට අත්හරින්න බෑ. මෙන්න මේකයි බුදුහාමුදුරෝ කියන වැදගත්ම දේ. අන්නේ සුළු දේ, ඒ පොඩි දෙම යාලට බලවත් බැම්මක් වෙනවා. ඒක ස්ථිර බැම්මක්. හරියට අර බෙල්ලට දාන ලීයක් වගේ ගැලවෙන්න බැරි විදිහේ බැම්මක් වෙනවා කියලායි කියන්නේ. හරි පුදුමයි නේද? පොඩි දෙයක් වුණත් ඒ තරම් බලවත් වෙන්න පුළුවන් කියන එක. ඔව්. ඉතින් මේක තවදුරටත් පැහැදිලි කරන්න තමයි බුදුහාමුදුරු අර අපූරු උපමා හතරක් ගේන්නේ. ආ ඔව් ඔව් මා ටික. පළවෙනි එක අර කැටකිරිල්ලිය එක නේද? ලටු කිකිල්ලිය. හරියටම හරි. ලටු කිකිල්ලිය. පුංචි කුරුල්ලෙක් එයාව බැඳලා තියෙන්නේ දිරාගියපු වැල්පටියකින්. හරිම දුර්වලයි වැල්පටිය. දිරාගියපු එටක්. ඔව්. ඒත් අර කුරුල්ලට ඒක කඩාගෙන යන්න ශක්තියක් නැහැ. ඒකෙන් මිදෙන්න බෑ. එතකොට ඒ දි รา ංගියේ වැල්පටියම ඒ කුරුල්ලට මරණය ගේන තරම් බලවත් බැම්මක් වෙනවා. ඒ කියන්නේ වස්තුව පොඩි වුණත් දුර්වල වුණත් අත්හරින්න බැරි නම් ඒකට තියෙන ඇලීම නිසා. ඒක බලවත් බාධාවක්, බලවත් බැම්මක්. ඒක තමයි පළවෙනි උපමාවෙන් කියන්නේ. හරි, පැහැදිලි. එතකොට දෙවෙනි උපමාව. අර හස්ති රාජයා ඔව්. හස්තිරාජෙක් ලොකු ශක්තිමත් ඇතෙක්. එයාව බැඳලා තියෙනවා ලොකු හම්පටි වලින්, වරපට වලින් හරිව ශක්තිමත් බැමි. ඇතා වගේව බැමිත් ශක්තිමත්. ඔව්. එතර ඇතාට එයාගේ තියෙන ශක්තියට ඒ බැමි ලොකු දෙයක් නෙවෙයි. එයාට පුළුවන් ඒක ලේසියෙම කඩලා දාලා යන්න. එයාට ඒක දුර්වල බැම්මක්. හරියටම හරි. එයාට ඒක දුර්වල බැම්මක්. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ සමහර උතුම් පුද්ගලයෝ ඉන්නවා කුල පුත්‍රයෝ. එයාලා බුදුබණ අහනවා. එයාලට සමහර විට ලොකු ලෞකික දේවල් තියෙන්න පුළුවන්. ධනය, බලය. එහෙත් බණ අහලා තේරුම් ගියාම තේරුම් ගියාම අත්තරින්න ඕන කියලා හිතුනම ඒ කොච්චර ලොකු දේවල් තිබුණත් එයාලට ඒක අර ඇතාට වරපට වගේ පහසුවෙන් අත්තරලා දාලා යනවා. එයාලට ඒක දුර්වල බැම්මක්. කාරිමාපුරුයි. එතකොට තුන්වෙනි එක අර දිලිඳු මිනිස්සයාගේ කතාව නේද? ඔව්. මේක අර ඇතාගේ කතාවේ අනිත් පැත්ත වගේ හරිම දුපත් මිනිස්සෙක්. එයාට තියෙන වස්තුව මොකද්ද? කඩා වැටෙන්න ඔන්න මැන්න තියෙන පැල්පතක්. හ්ම්. පරණ වෙච්ච කඩතොළු වෙච්ච ලණු ඇඳක් මැටි වළං කබලක් විතරයි. ගොඩක් දිලිඳුයි. ඔව්. තව තියෙනවා නරක් වෙච්ච පරණ වෙච්ච ධාන්‍ය ටිකක්. ඒ වගේම නීච කුලයක සමහර විට රෝගී වෙච්ච බිරිඳක්. ඔච්චරයි එයාට තියෙන සම්පත. හරිම පොඩි දෙයක්. හරිම පොඩි දෙයක්. ඉතින් මෙයාට හිතනවා ආ මේ ජීවිතේ තේරුමක් නැහැ පැවිදි වෙන්න ඕන කියලා. හොඳ අදහසක්. ඔව්. ඒත් අර Tamanට තියෙන අර කඩාවැටුණ පැල, වළංකටුව, නරක්ුණ ධාන්‍ය ටික, අර බිරිඳ ওই ටිකත් අත්හරින්න බෑ මියාට. ඒ ටික. ඔව්. ඒ ටිකට හිත ඇලිලා ඒ ටික අත්හරින්න බැරුව එතන මිහිර වෙලා ඉන්නවා. ඊටන් බලන්න එයාට අර සුළු දෙයි. අර වටිනාකමක් නැති තරම් පොඩි දෙයි. තමයි අර කැටකිරිල්ලට වගේ බලවත්ම බැම්ම වෙලා තින්නේ. පුදුමයි නේද ඒක? ඔව්. එච්චර පොඩි දෙයක් එම බලපෑමක් කරන එක. ඒක තමයි. හතරවෙනි උපමාවෙන් මේක තවත් පැහැදිලි වෙනවා. ඒක මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ධනවත් කෙනෙක් ගැනද? ඔව්. ධනවත් ගෘහපතියෙක්. එයාට රන් රිදී, මුතු මැණික්, සල්ලි ගොඩක් තියෙනවා. ධන දාණ්‍ය ගොඩක් තියෙනවා. කෙත්වතු? ඔව්. කෙත්වතු, ගම්බිම්, බිරින්දෑවරු, දරුවෝ, දාසයෝ, දාසියෝ මේ වගේ විශාල සම්පත් සම්භාරයක් තියෙනවා. ලොකු වත්කම. හරිම ලොකු වත්කමක්. හැබැයි මෙයා බණ අහනවා. පැවිදි වෙන්න ඕනි කියලා හිතෙනවා. එහෙම හිතුන ගමන් අර යාත තිබ්බ ඔක්කොම රන් රිදි, ඉඩකඩම්, නෑදෑයෝ, දාසයෝ ඔක්කොම අත්හැරලා දාලා පැවිදි වෙනවා. පැවිදි වෙනවා. ඉතින් බලන්න එයාට අර එච්චර විශාල වස්තු සම්භාරය අර ඇතාට වගේ දුර්වලි බැම්මක් වුණා. මොකද අත්හරින්න මානසික ශක්තිය තිබුණ නිසා. හරියටම හරි. ඒකට තිබ්බ ඇලීම අඩු නිසා. අත්හරින්න මානසික ශක්තිය තිබුණ නිසා එයාට ලොකු දෙයක් දුර්වල බැම්මක් වුණා. ඉතින් මේ උපමා හතරෙන්ම අපිට ගන්න තියෙන පාඩම මොකක්ද? ප්‍රධානම දේ තමයි බැම්මක ශක්තිය. ඒක බලවත්ද දුර්වලද කියන එක තීරණය වෙන්නේ අර බාහිර වස්තුවේ වටිනාකම, ලොකුකම, පොඩිකම මත නෙවෙයි. එහෙලා මොකක් මතද? අපේ හිතේ. ඒ වස්තුවට තියෙන ඇලීම, තණ්හාව. ඒක අත්හරින්න අපිට තියෙන අමාරුව නැත්තම් පහසුව මතයි ඒක තීරණය වෙන්නේ. ඒකයි වැදගත්ම දේ. හරිම පැහැදිලි, හරිම ගැඹුරුයි. ඒකොට මේ කාරණාව එක්කම සම්බන්ධ වෙනවනේ දර පුද්ගලයන් වර්ග හතරක් ගැන කියන කතාව. ඔව්. බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා මේ ලෝකේ කෙලස් එක්ක, ඒ කියන්නේ රාග, ద్వේෂ, මෝහ වගේ දේවල් එක්ක මිනිස්සු කටයුතු කරන විදි හතරක් තියෙනවා කියලා. මොනවද ඒ හතර? පළවෙනි කෙනා එයාගේ හිතට රාග සිතුවිල්ලක්, ද්වේෂ සිතුවිල්ලක්, මෝහ සිතුවිල්ලක් ආවම එයා ඒක ඉවසගෙන ඉන්නවා. ඒක අත්හරින්න නැහැ, දුරු කරන්න නැහැ, නැටි කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒකත් එක්කම ඉන්නවා. ඔව්. බුදුහාමුදුර කියන්නේ ආ උපකිලිට්ටෝ සංවසති. ඒ කියන්නේ කෙලස් එක එකතු වෙලා කිලිටි වෙලා වාසය කරනෝ එයා බැඳිලා. හ්ම්. එතකොට දෙවනි කෙනා දෙවනි කෙනා එයාටත් ඒ වගේ කෙලෙස් සිතුවිලි එනවා. රාග, ద్వේෂ, මෝහ එනවා. ඒත් එයා ඒවා ඉවසගෙන ඉන්නේ නෑ. ආපු ගමන් අයින් කරනවා. අයින් කරනවා. පජහති, විනෝදිති, ව්‍යන්තිකරෝති, අනභවංගමේති. ඒ කියන්නේ අත්හරිනවා, දුරු කරනවා, නැති කරලා දානවා, විනාශ කරලා දානවා. එයා ඒකත් එක්ක ඉන්නේ නැහැ. ඉතින් එයා අනුපක්කිලිටු සම්මසති. කෙලස් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැහැ. එයා නොබැඳුණු කෙනෙක්. එතකොට තුන්වෙනි කෙනා එයා කොහොමද? තුන්වෙනි කෙනා ටිකක් වෙනස්. එයා සමහර වෙලාවට ම්ම් සිහියෙන් නෙමෙයි ඉන්නේ. සිහිය ටිකක් ගිලිහිලා. අන්නේ වගේ වෙලාවකදී එයාට කෙලෙස් සිතුවිල්ලක් එන්න පුළුවන්. රාග, ద్వේෂ, මෝහ සිහිය නැති නිසා. ඔව්. සිහි මුලාව නිසා. ඒත් එයාට සිහිය ආපු ගමන් නැවත සිහිය පිහිටව ගත්ත ගමන් අර ආපු සිතුවිල්ල ක්ෂණයකින් නැති වෙලා යනවා. ඒකටත් උපමාවක් කියනවා. ඒ මොකද්ද? හරියට දවස 30 රත් වෙච්ච යකඩ කබලක් තියෙනවා. ඒකට වතුර බින්දු දෙක තුනක් වැටුනොත් මොකද වෙන්නේ? ඉක්මනට වාෂ්ප වෙලා යනවා. සද්දයක් එක්ක. අන්න ඒ වගේ. සද්දයක් එක හරිම ඉක්මනට වාෂ්ප වෙලා වියලිලා යනවා. අන්න ඒ වගේ අර සිහිය ආපු ගමන් කෙලස් සිතුවිල්ල නැති වෙලා යනවා. ඉතින් එයාත් කෙලස් එක්ක එකතු වෙලා ඉන්නේ නැහැ. එයාත් නොබැඳුණු කෙනෙක්. හරිම සියුම් නේද ඒක? එතකොට හතරවෙනි කෙනා. හතරවෙනි කෙනා තමයි උතුම්ම කෙනා. එයා දුක්ඛේ ආදීනවන් යත්වා. දුකට හේතු මොකද්ද? මේ උපදේ. ඒ කියන්නේ කෙලෙස් මේ බැඳීම් තමයි දුකට මුල කියලා නෝනින් දකිනවා. තේරුම් ගන්නෝ. ඔව් තේරුම් අරගෙන නිරූපදීම් පජානාති. ඒ උපදි නැති කිරීම. ඒ කියන්නේ නිර්වාණය අවබෝධ කරගන්නවා. එයා සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් මිදිලා ඉතින් එයත් අනුපක්කිලිට්ඨෝ. කෙලෙස් එක්ක එකතු වෙලා වාසය කරන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ ඇත්හැරීම මේ බැඳීම එක්කම සම්බන්ධ තව කාරණයක් තමයි අර සැප වර්ග දෙක ගැන කියන එක නේද? කාමසුඛයයි නෙක්ඛම්මසුඛයයි. ඔව්. ඒකත් හරිම වැදගත්. බුදුහාමුදුරෝ දේශනා කරනවා සැප වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි කාමසුඛය. ඒ කියන්නේ? ඒ කියන්නේ අර පංචකාම වස්තුන් තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඔව්. මේ ඉන්ද්‍රියන් හරහා ලබන ලෞකික සැපය. ලස්සන රූපයක් දැකලා මිහිරි සින්දුවක් අහලා සුවඳක් දැනුනම රස කෑමක් කෑවම සුව පහසු ස්පර්ශයක් ලැබුණම ඇති වෙන සතුට. ඒක තමයි කාම සුඛය. ඒ ගැන බුදුහාමුදුරුවෝ මොකද්ද කියන්නේ? උන්වහන්සේ දේශනා කරනවා ඒ සැපය මිල්හ සුඛං, පූතුජ්ජනික සුඛං, අනාර්ය සුඛං. ඒ කියන්නේ ඒක අපිරිසිදුයි, පෘථග්ජනායට හයිති, අනාර්යයි. ඒ වගේම න සේවිතබ්බං න භාවේතබ්බං න බහුලීකාතබ්බං භායතබ්බං තස්ස සුකස්සාති වදාමි. ඒ කියන්නේ ඒ සැපේ සේවනය කරන්න එපා, වඩවන්න එපා, බහුල කරන්න එපා. ඒ සැපයට බිය වෙන්න කියලායි මම කියන්නේ කියලා. බිය වෙන්න කියලා කියනවා. එතකොට අනිත් සැපය, නෙක්ඛම්ම සුඛය. අන්න ඒක තමයි වටින්නේ. නික්කම්ම සුඛය කියන්නේ නික්කම්ම කියන්නේ නික්මීම වෙන්වීම කියන එකනේ කාමයන්ගෙන් වෙන්වීම අකුසල ධර්මයන්ගෙන් වෙන්වීම ඒ තුලින් ලබන මානසික සුවය. ඒ කියන්නේ අත්තරීමේ සුවය. ඕ විශේෂයෙන්ම මේ සූත්‍රයේදී ධාන තුලින් ලබන සුවය ගැන තමයි කියන්නේ. පළවෙනි ධානය, දෙවෙනි ධානය ආදි වශයෙන් ලබන ඒ උසස් මානසික සුවය. ඒක තමයි නික්කම්ම සුඛය. ඒ ගැන මොකද්ද කියන්නේ? ඉතින් කියන්නේ ඒක පවිවේක සුඛං, උපසම සුඛං, සම්බෝධිගාමි සුඛං. ඒ කියන්නේ ඒක පිරිසිදුයි සංසිඳීමෙන් ලැබෙන්නක් නුවණ අවබෝධයට හේතු වෙනවා. ඒ නිසා සේවිතබ්බං භාවේතබ්බං බහුලීකාතබ්බං නභායිතබ්බං තස්ස සුඛස්සාති වදාමි. ඒ කියන්නේ ඒ සැපේ තමයි සේවනය කරන්න ඕනේ, වඩවන්න ඕන, බහුල කරන්න ඕන. ඒ සැපේට බිය වෙන්න එපා කියලායි මං කියන්නේ කියලා. ඉතින් පැහැදිලිවම උගන්වන ලෞකික සැපය අත්හැරලා අර නෙක්ඛම්ම සුවය, ධානසුවය වඩන්න කියලා. ඔව්. ඒත් කතාවේ එතනින් නවතින්නේ නැහැ. ආ තව තියෙනවද? ඒ කියන්නේ ධානත් අන්තිම ඉලක්කය නෙමෙයිද? අන්න ඒකයි. බුදුහාමුදුරු ඊළඟට දේශනා කරනවා මේ ධානවලත් යම් යම් කම්පනයන් තියෙනවා කියලා. ඒවත් අතික්‍රමණය කරන්න ඕන කියලා. කම්පන ඒ මොනවද? පළවෙනි ධානය ගත්තොත් ඒකේ තියෙනවා විතක්ක ਵਿਚාර. ඒ කියන්නේ සිතුවිලි එහා මෙහා යන ස්වභාවය. ඒක පළවෙනි ධානයේ කම්පනයක් විදිහට දක්වනවා. හ්ම්. දෙවෙනි ධානයට එනකොට විතක්ක ਵਿਚාර නැහැ. ඒත් ඒකේ තියෙන ප්‍රීතිය. අර සිතේ ඇතිවෙන ඉමහත් සතුට. ඒ ප්‍රීතිය දෙවෙනි ධානයේ කම්පණය විදිහට දක්වනවා. ඒකෙත් කම්පනයක්. ඔව් ඒකත් යමාකාරයක මානසික උද්වේගයක් වගේ නිසා තුන්වෙනි ධානයට එනකොට ප්‍රීතියත් නැහැ. ඒකේ තියෙන උපේක්ඛා සහගත කායික සුවයක්. ඒ සුවය තුන්වෙනි ධානයේ කම්පණය විදිහට දක්වනවා. එතකොට හතරවෙනි ධානයේ ඒක අකම්පිතයි කියලාත් කියනව නේද? ඔව් හතරවෙනි ධානයේ තියෙන්නේ අදුක්කම සුඛ වේදනාවා සහ උපේක්ඛා සතිපාරිශුද්ධිය. ඒකේ අර කලින් කිව්ව විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ වගේ දේවල් නැහැ. ඒ නිසා ඒක අකම්පිතයි කියලා කියනවා. ඒත් බුදුහන්තුර කියන්නේ එතනත් නවතින්න එපා කියලා. ඒ කියන්නේ හතරවෙනි ධානයෙනුත් එහාට යන්න ඕනේ. ඔව්. ඒ ධාන වලටවත් ඇලෙන්න එපා. ඒවයින් නික්මෙන්න. ඒවා ඉක්මවා යන්න කියලා යුගන්වන්නේ. ඊළඟට අරූප ධාන තියෙනවා. ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥානා සංඥානායතන මේ එකකටවත් ඇලෙන්න එපා. ඒ එකක්වත් අන්තිම ඉලක්කය නෙවෙයි. නෙවෙයි. අවසාන වශයෙන් අර සංඥා වේදිත නිරෝධය කියලා தത്വයට. සියලු සංඥා සහ වේදනා නිරුද්ධ වෙන தത്വයටපත් වෙන කල්ම ඒ හැම දෙයකෙම නික්මෙන්න හැමදේම ඉක්මවා යන්න කියලා දේශනා කරන්නේ. ඒ කියන්නේ පණිවිඩය හරිම පැහැදිලි. කොයිතරම් සියුම් කොයිතරම් උසස් தത്വයක් වුණත් ඒකට ඇලුනොත් ඒක අත්හරින්න බැරි වුනොත් ඒකත් බැම්මක්. අත්හරින්න කියලා නොකියන අංශු මාත්‍ර එක දෙයක්වත් නැහැ බුදුදහමේ. ඒක තමයි මේ සූත්‍රයෙන් දෙන ප්‍රධානම පණිවිඩයක්. එහෙමනම් අද අපි මේ දීර්ඝව කතා කරපු ලටුකිකෝපම සූත්‍රය හරේ විදිහට අපිට ගන්න පුළුවන්. අර බැම්මක ශක්තිය තීරණය වෙන්නේ බාහිර වස්තුවෙන් නෙවෙයි අපේ හිතේ තියෙන ඇලීමෙන් තණ්හාවෙන් ඒ වගේම ඒක අත්හරින්න අපිට තියෙන හැකියාවෙන් හෝ නොහැකියාවෙන් කියන එක. ඔව්. පුංචිම පුංචි දෙයක් වුණත් අර කෙටකිරිල්ලියක වැල්පටිය වගේ ඒක අත්හරින්න බැරි නම් ඒක මහා බලවත් බාධාවක් වෙන්න පුළුවන්. ඒ වගේම කොච්චර ලොකු වස්තුවක් වුණත් අර ධනවත් ගෘහපතියා වගේ අත්හරින්න හිත හදාගත්තොත් ඒක අර ඇතාට වරපට වගේ දුර්වල බැම්මක් වෙන්නත් පුළුවන්. ඒ වගේම නියම සැනසීම නියම සුවේ තියෙන්නේ අර ලෞකික කාම සැපෙන් නෙවෙයි ඒ සියල්ල අත්හැරීමෙන් කාමයන්ගෙන් නික්මමින් ලබන නෙක්ඛම්ම සුවේ කියලා පැහැදිලිවම දේශනා කරනවා. හරියටම හරි. ඉතින් අවසාන වශයෙන් සමහර විට සිතන්න දෙයක් ඉතුරු වෙනව නේද? ඔව් මොකද්ද? Tamange ජීවිතේ දිහා බලලා Tamanට තියෙනවද මේ වගේ බැඳීම්? සමහර විට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්. සමහර විට හරිම පොඩි දෙයක් වෙන්න පුළුවන්. අනොන්ට ඒක නොපෙනෙන තරම් පොඩි දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් Tamante බැඳීම දැනෙන්නේ කොහොමද? ඒක අර කැටකිරිලියට වගේ බලවත් බැම්මක් විදිහටද දැනෙන්නේ? එහෙම නැත්නම් අර හස්තිරාජයට වගේ දුර්වල ලේසියෙන් කඩාගෙන යන්න පුළුවන් එකක් විදිහටද දැනෙන්නේ? හ්ම් ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම හිතන්න ඒ බැඳීම නිසා එක ලොකෝ හෝ කුඩා වේවා තමන්ගේ යම්කිසි දියුණුවකට යම්කිසි මානසික සැනසීමකට විමුක්තියක් කරා යන්නේ ගමනට ඒක බාධාවක් වෙලා තියනවද කොයිතරම් දුරට බාධාවක් වෙලා තියනවද කියන එක ගැන ටිකක් හිතලා බලන එක වටිනවා කියලා හිතෙනවා